දැනට එකඟ වී ඇති ව්‍යවස්ථා සංශෝධන අපේ අරමුණු අනුව විය යුතු විශාල පරිවර්තනයේ ආරම්භක පියවරක් හැටියට අපි සලකන්න කැමති. ඇත්තටම මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙනු ලබන්නේ පක්ෂ සංවිධාන කීපයක පොදු එකඟත්වය මතයි නිසා පක්ෂයක වමනාවටම පවණක් මේ සිදු කරවන්න පුළුවන් කමක් නැහැ. ඇත්තටම අපි පක්ෂයක් හැටියට කැමති දකින්න ජනාධිපති ක්‍රමය මුළුමනින්ම ඉවත් කිරීම. පාර්ලිමේන්තුවට මුළුමනින්ම කාලය පැවරි. නමුත් ඒ තැනට මේ කටයුත්ත තාමත් පැමිණ නැහැ. නමුත් මේ කරනු ලැබූ දේවල් ඊටාම වැදගත් ඉතාමත්ම සාධනීයයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් තහවුරු කිරීමට.